සම්මා සම්බුදු සරණයි සදැහැති සුපිනවත් ඔබ සැමට. සදැහැතුනි ඔබ අන් අය ගැන සෙවීමට යොදවන කාලය බිහිසුණු සසර දෙසටත් ඒ වගේම තමාගෙන සෙවීමට යොදවන කාලය උතුම් නිවන දෙසටත් යොමු කරන්න. එවිට උතුම් වූ නිර්වාණය කරා ඔබට ළඟා වෙන්නට පහසු වේවි. බෞද්ධ රූප වාහිනිය ඔබේ හිතසුව පිණසම නිර්මාණය වූ සාදු මාධ්‍යායතනයක්. බෞද්ධ රූප වාහිනිය නිෂ්පාදනය කරන අවතම් වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ තෙවන සතියයි මේ දිනවල ඔබ බෞද්ධ රූප වාහිනියෙන් ශ්‍රවණය කරන්නේ. සදහතුනි මේ දිනවල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අසුභ භාවනාව ඇසුරෙන් ධර්ම දේශනාවන් ඒ වගේම ධර්ම සාකච්ඡාවන් පවත්වනවා. ඉතින් අද දවසේ මේ සෝදානම අසුභ භාවනාව ඇසුරෙන් ඔබට පැන නගින දහම් ගැටලු පිළිබඳව අපි සාකච්ඡාවක් ගොඩනගා ගන්නට. ඉතින් සිදු කළ ආරාධනයෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහනට මේ උතුම් සාකච්ඡාවට වැඩම කරන්නට යෙදුනා කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැයවුඩ දොරන්තලාව ධම්මගිරියරණ සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනංවා මේ උතුම් කටිකාවතට පිළිගන්නවා අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු අසුබ භාවනාව ඇසුරෙන් ධර්මදේශනාව ඔබ සඳුදා දවසේදී ශ්‍රවණය කළා අඟහරුවාදා දවසේ ඒ වගේම වදාදා දවසේදී පූජනීය පොහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඒ කියන්නේ ඊයේ දවසේදී ඔබ ධර්ම සාකච්ඡාවට සවන් දුන්නා. ඉතින් අද දවසේදී ඔබට පැන නගින ගැටලු පිළිබඳව අසුබ භාවනාව ඇසුරෙන් පැන නගින ගැටලු පිළිබඳව කතිකාවතක් ගොඩනගන්නට මේ සූදානම. එසේනම් අද කතිකාවත ආරම්භ කරමින් අපි ප්‍රථම ගැටලුව එහෙම නැත්නම් පළමු ගැටලුව අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්නට කැමතියි. අපේ ස්වාමින් වහන්සේ වයස්ගත එහෙම නැත්නම් වයෝවෘද්ධ උවසී උවසියන්ට රාගාදී කෙලෙස් ධර්මයන් පීඩාව නොමැති බැවින් අසුභ භාවනාව අවශ්‍ය වන්නේ නැද්ද? සීල සමාදානයේ වන ඒ උවසී උවසියන්ට. ඔව්. තේරුම් ගන්න බොහෝ දිනෙකට තියෙන ගැටලුවක් තමයි ඒ බොහෝ විට අපි අර්ථ දක්වනවා අසුභ භාවනාව කියන එක රාගාදී කෙලෙස් ධර්ම වලට. රාගය වැනි දේවල් වලට ශරීර පිළිබඳ තියෙන ඒ ආකර්ෂණය නැති කරගන්නටයි දැන් අපි තින් වයස් සහගතයි ඒකින්ද අපිට මේ මේ දේවල් අවශ්‍ය නැද්ද කියලා. එහෙමයි. ඒකින්ද සමහර අය මේක අතහැරලා දානවා. ඉතින් ප්‍රායෝගිකව අපි සංග දවසේ නම් සිද්ධ කරන විදිය සාකච්ඡා කරපුවාම පිරිසට එන ගැටලු අතර තමයි මේ ගැටලුව එන්නේ. එතෙන්දී අපි තේරුම් ගත යුතු තියෙනවා මේ අසුබය කියන්නේ මේ අසුබ භාවනාව කියන්නේ පැහැදිලිවම අසුබ සංඥාව ඇති කර ගැනීම. එහෙමයි. අසුබ කියන්නේ සුබ වශයෙන් ගන්නට බෑ කියලා. අපි මෙහෙම අහුවොත් ඇත්තටම මේ ධර්මය ශ්‍රවණය කරන අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් අපි අහනවා තමන්ගේ මුළු පුරාව දැකීම සුබ දැකීමක් විදිහට හිතට දැනෙනවද නැද්ද කියලා. මුළු පුරාව මිනිපිරියව දැකීමට නැවත දැකීමට ආසාවක් තියෙනවද නැද්ද? නේද? එතකොට ඒක ලෝභයක්. මොකද ඒක මිහිරි දෙයක්, ඒක සුබ දෙයක්, ඒක හොඳ දෙයක්, ඒක හිත සතුටටපත් කරන දෙයක් විදිහට අපිට දැනීම අපි කවදාකවත් හිතන්නේ නැහැ වැරද්දක් කියලා. එහෙමයි. ඒකයි අපි තුල ඇති යුතු මොකද අපි කතා කරන්නේම කවුරුත් මහත්මයා මේ ලෞකික ජීවිතේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවන්න ඉතින් තියෙන ක්‍රම ඕන තරම් තියෙනවා. කෙනෙක් කියනවා මේවා කතා කරන්න එපා මේවා කතා කරනකොට මේ නික සාමාන්‍ය ජීවිතේ විනාශ වෙනවාද කියලා. නැහැ. සාමාන්‍ය ජීවිතේ විනාශ වෙන්නේ නැහැ. කොහොමද? නමුත් සංකල්ප කියන ඒවා අපේ අනිවාර්යයෙන්ම નિවරදිව සකස් වෙන්න ඕනේ. එතකොට මොකද මේ අපි දැන් දැන් අපි කෙනෙක් දිහා බල බලනවා. කෙනෙක් දිහා බලනකොට මට ඒ කෙනා ගැන ඇතිවන හැඟීමම ඒ කෙනාටත් මං ගැනම ඇති වෙනවා කියලා හිතන්න පුළුවන්. මං ගැන ඒ විදිහටම තව කෙනෙක් බලනවා. නම් ඊටදී ගොඩාක් හැඟීම් අඩුව. එහෙම. එතකොට මුණු පුරා මිනිපිරේ දිහා අම්මා කෙනෙක් වාස්තර අම්මා කෙනෙක් දකින්නකොට ඒ ඇතුලේ ඇතිවන ඇලීම කියන එක බැඳීම කියන එක මුණුපුරාට අවශ්‍යද? මුණුපුරාට ඒක අවස්ථාවක් නැහැ. ඒ බැඳීම ඇලීම හින්දා තනියම ගිනි ගන්න, තනියම රත් වෙන්නේ තමයි. ඒක අනිත් එක්කනට අවශ්‍ය නැහැ. හරිද? එයාට අවශ්‍ය කරන්නේ මෙයාගේ සැකවරණය විතරයි. නිවැරදි සැකවරණය විතරයි. අන්න ඒක තේරුම් ගත්ත කෙනෙකුට පැහැදිලිවම අපි රැකවරණය අතහරින්නේ නැහැ. ඒක හරිය ලස්සනට සඳහන් කරලා තියෙනවා තියෙනවා මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ පොඩි ස්වාමීන් වහන්සේ සහ ලොකු ස්වාමීන් වහන්සේ අතර තිබෙන සම්බන්ධය ගැන. අපි ලොකු හාමුදුරුවෝ සහ පොඩි හාමුදුරුවෝ දෙන්නා ඉන්න ඕන කවුරුද වගේද තාත්තයි පුතයි වගේ. එහෙමයි. පුතාට කරන යුතුයන් ටික ඔක්කොම කරන්න ඕනේ. ඒ වගේම ඒ කියන්නේ අසනීප වෙච්ච ලාභ පරික්කම හිටලා ළඟට දෙන්න ඕන පොඩි ලොකු හාමුදුරුවෝ දෙන්න ඕන පොඩි හාමුදුරුවෝ ඔක්කොම ටික අන්ට දෙන්න ඕනේ. කවුරුවත් නැත්තම් සිවුර හිටන් හොදලා දෙන්න ඕනේ. ඒ වගේම ඉතින් තාත්තයි පුතාට කරන අසනීප වෙච්ච ලාභට නේද? පුතා ටිකක් හොඳට ඒ කියන්නේ පුතා තරුණයි නම් තාත්තගේ වැඩි දුක්තා කරනවානේ. ඒ වගේ දෙන්න එදිරින් හැබැයි එතන එක අඩුවක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක අඩුවයි තියෙන්නේ. මොකද පිය පුතු සෙනෙහස නැහැ. පිය පුතු සෙනෙහස නැති තාත්තගේ පුතු දෙවි විදිහට යුතුයම් කරගන්න දෙන්නේ. එහෙම නොවුනොත් අපි අනාගත ලොකු ගැටලුවකට එනවද නැද්ද? අනාගත ලොකු ගැටලුවක් එනවා. නොදක ඉන්න බැරි ප්‍රශ්න තියෙනවා. නොවසා ඉන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒක මම නරකම විදිහට කියන්න පොඩ්ඩක්. නාගම් විදිහට කියන්න මේපෑ. එළ දෙන තත්ත්වයේ ප්‍රශ්නේ තියෙනවද නැද්ද? එන. එළ දෙන තත්ත්වයේ ප්‍රශ්නේ තියෙනවද නැද්ද? පැටියා නොරැටෙන්න බැරිකම තියෙනවා. එහෙනම් අපි ඔක්කොම මේ ප්‍රශ්න දෙන්නවා. නේද? රාගය ගැන කතා කරොත් තුනකයටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. නේද? හරකටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. හැම සතාටම මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් එහෙම උගුලක තමයි අපි වැටලා ඉන්නේ. එතකොට රාගය විතරක් නෙවෙයි අර වගේ කියන සුභ හැඟීම අයින් වෙන්න ඕනේ. ඒක අයින් වෙනකොට මේ ශරීර පිළිබඳ තියෙන ප්‍රිය ගතිය නේද සුභ ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒක කරගන්න ඕනේ නැරෙන්න වගේ. ඒකෙන්ද වයෝවෘද්ධ වුණා කියලා, වැඩිහිටි වුණා කියලා රාගයෙන් පීඩා නැහැ කියලා නම් අපිට මේ ඒක අතහරින්න බෑ. අසුභ භාවනාව හිතා වඩන භාවනාව. ඉතාමත් වටින භාවනාවක් අසුබ භාවනාව කියන්නේ. ඉතින් අසුබ භාවනාව පිළිබඳව අපි මේ දිනවල ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් කතා කරන්නේ ඔබේ හිත සෝපිනිසයි. ඉතින් සදහතුනේ අපේ මේ රූපය මොහොතක් මොහොතක් පාසාම වෙනස් වෙනවා. ඉතින් ඒ පිළිබඳව දැනගෙන තමයි අපි ජීවත් වන්නට ඕනේ. ඒ ආරම්භයත් සමගින් මම ස්වාමින් වහන්සේගෙන් ඊළඟ පැනේ විමසන්නට කැමතියි. අපේ හැමෝටම ශාරීරිය පිළිබඳව ඇති ඇලීම අඩුවීම සඳහා සිදු කරන අසුබ භාවනාවෙන් ශාරීරිය පිළිබඳව පිළිකුලක් හැඟීමක් උපදින බැවින් ගැටීමක් ඇති වෙනවාද නැද්ද? කොහොමද වැඩේ නේද? ඒ තමයි අපි මගහරින්න හදන හැටි විශේෂයෙන් තරුණයි. එහෙමයි. <laughs> ගැටීමක් ඇති වෙනවාද කියන ප්‍රශ්නේ පැහැදිලි එක හරියම පැහැදිලි ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට අපි දැන් අසුභ භාවනාව නොකර ඉන්න කෙනාට මනුස්ස ශරීරයක් දැක්කහම සතුටක් ඇලීමක් ඇති වෙනවා. ඒ ඇලීම නිසා දැවිලි තැවිලි ඇති වෙනවා හැබැයි. එකවරක් දැක නේද දෙවරක් දැකීම සඳහා ආසාව උපදිනකොට අතුලාන්ත දැවිල්ල තැවිල්ල ඇති වෙනවා. නේද? හොඳයි දැන් අපි පුරුදු පුහුණු කරා දැන් අපි දවස් ගානක් කතා කරා මේක පුරුදු පුහුණු කරපුවාම දැන් මගේ දිහා බලනකොට මේ අත්ව අසුභ භාවනාව වඩපු කෙනෙක් නම් මගේ හැම විනිවිද මස් අරමුණු වෙනවා පේනව නෙවෙයි ඒක නැත්තරම මේ හැම හැම නැතුව මස් පේනව නෙවෙයි අපි ගහකට කියන පේනවා කියලා දැන් එහෙම පේන්නේ නැහැ ඒක ඒකට අපි ටිකක් සාමාන්‍ය උදාහරණයක් ගමු අපිට මේ චාර උමත් කාන්තාවක් හෝ පුරුෂයෙක් රූමත් කියලා සම්මත ස්වභාවය තියෙන කෙනෙක් ඝන ඇඳුමක් ඇඳගෙන මූණ විතරක් පේන්න ඉන්නවා. හරි. එතකොට සාමාන්‍ය කෙලෙස් සහිත පුද්ගලයෙක් ඒ තනත්තා හෝ තනත්තිය දිහා බලනකොට ඒ තනත්තාට හෝ තනත්තියට ඒ ඒ ඒ රූමත් කියලා කියන කෙනාගේ අතපය පිළිබඳව සංඥා එනවා හාම පිළිබඳව නේද? ඒ මොකක් විනේදද? ඇඳුම විඳින්න පුළුවන් ඇඳුම විඳලා ඒ කියන්නේ විඳිනවා කියන්නේ හිතෙන් සිද්ධ වෙන දෙයක්. එතකොට දැන් අර ඇඳුම ඇඳගෙන ඉන්න කෙනාව ඇඳුම ඒ නිරාවරණ වෙලා වගේ පේනවද? නෑ. ඒක මනසට අරමුණු වීම විතරයි. මනසට අරමුණු වීම විතරයි. හොඳයි. අමුතුම මේ අඳුමේ ඝනකම මේ මිලිමීටර් දෙකයි කියලා. මිලිමීටරය කියන්නේ අඳුමේ ඝනකම. හැම ඊට වැඩි සියුම්ද නැද්ද? මිලිමීටර් දෙකක් විදිහට පුළුවන් තව චුට්ටක් විද්දනවා. නේද? මාස් අරමුණ වෙනවා. අන්න බලන්න එහෙනම් අසුභ භාවනාව කරලා කෙනාට කෙස් ලොම් නිය දත් සම් මස් ආහාර ඇට ඇට මිදුළු ආදී අරමුණු වෙන ස්වභාවයට මනස සකස් කරන්න පුළුවන්. අපි ඒ වෙලද ඒකන ගොඩක් කතා කරා. එහෙමයි. දැන් කෙනෙකුට ඔය එන ගැටලු වෙනවා. හරි මම පාර යනවා දැන්. හරි. පාර යනකොට මට කට්ටිය දකිනවා. දකින්නට ඇගලි එයාගේ මස් එයාගේ කටු ඒවා පිළිබඳව මට මතක් වෙන්නේ. ඉතින් මම ගැටීමක් නේද? එපා වෙන්නේ එපා වෙයි. ඔන්න ඔය ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒක ඉතා සාධාරණ, ඉතා ප්‍රායෝගික ප්‍රශ්නයක්. හරි. ඇත්තටම එහෙම වෙනවද කියන එක සාකච්ඡා කරන්න ඕනේ. මේක හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි බස් එකේ යනකොට අපි ළඟ ඉන්න කෙනෙකුට ගැස්සීමක් වෙලා වමනේ. වමනේ ගියාම අපිට මගේ ළඟම දැන් මම නැගිටින්නත් බෑ. මොකද කරන්නේ? සැරත් වෙනවා. අප්‍රසන්නයි. නේද? අන්න ඒක ගැටීමද නැද තමන් දකින දෙයට අහන දෙයට තමන්ට අරමුණු වෙන දෙයට හිතෙන් එන විරුද්ධ ස්වභාවය. හිත ඒකට විරුද්ධයි. අන්නේ විරුද්ධ ස්වභාවයට තමයි අපි කියන්නේ ද්වේෂය නැත්නම් ගැටීම කියලා. හරිද? එතකොට ඒක ඒක තමයි ඒක මොන පුස්සන්නේ. ගැටෙනවා කියන එක හැප්පෙනවා. එතකොට දැන් මේ වමනකොට දැක්කම අපිට ගැටිලාද නැද්ද? ගැටිලා. ඔව්. තව ඔබ දිගටම ගැටි ගැටි හිටියොත් අප්‍රසන්නකම වැඩි වෙනවා මොකද වෙන්නේ? පිටත් එයාටත් වහන යනවා. ඒතකොට දැන් අර ඊටා අප්‍රසන්න දේ දැකලා මගේ කටෙන් ඒ જાතින එකක් ඇවිල්ලා එළියට. නේද? ඒක කලින් දැනගෙන හිටියනම්. කලින් ඒක මම දන්නවනම් මට අරකට එක්ක එච්චර ගැටීමක් ඇති වෙන්නේ නැහැ. නෑ. අරකට එක්ක ගැටීමක් ඇති වෙන්නේ නැහැ. නේද? ඕකමයි මෙතනක් තියෙන්නේ කියලා දන්නවනම් ගැටීමක් ඇති වෙන්නේ අන්න බලන්න මේ අසුභ භාවනාවේ පළවෙනියෙන් තියෙන ඉතිඅජ්ජත්තං වා කාය කායානුපස්සී කියලා ඉතින් තමන්ගේ ශරීරය. තමන්ගේ ශරීරය පිළිකුලයි කියලා දැනුණාද? අනුන්ගේ ශරීරය අරමුණු වෙනවා තමයි ලේමස් කියලා. ලේමස් නහරට ඇට මිදුළු කියලා අරමුණු වෙනවා. අරමුණු වුණාට තමන්ගේ ශරීරය නැතුව ඒක අරමුණු වුණා නම් ගැටීමක් තියෙනවා. මෙතනක් තියෙන්නේ ඒකයි කියලා දැනෙන හින්දා අරකට ගැටීමක් ඇති වෙන්නේ එහෙම ඇති වෙන්නේ. ඒ කියන්නේ අපිට තියෙන්නේ ගැටීමක්වත් ඇලීමක්වත් නෙවෙයි අවබෝධයක් විතරයි. සත්‍ය අරමුණු වීම විතරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කාය කායානුපස්සී විරති ආතාපි සම්පදාන සතිමා විනේය ලෝකේ අවිද්‍යා. දුන්නසන් ඇලීමක්වත් ගැටීමක්වත් නැතුව මේ එක වර්ධනය වෙනවා කියලා කියන එකකින්ද ගැටීමකටපත් වෙන්නේ නැහැ. ඒකකින් හරියටම දැනගන්න ඕන. මොකද කරන්නේ? මම මේ කිව්ව කතාව හරියටම දැනගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? කරලම බලන්න. කරලම බලන්න. ස්ථිර වශයෙන් මේ කාරණේ සිද්ධ වෙනවද කියලා සිද්ධ වෙනවද කියලා අපි නේද ඔය හාමුදුරුවෝ කිව්ව එක ඇත්තද නැත්තද කියලා අපිට තර්ක කරනවා ගන්න පුළුවන්. හොඳම දේ තමයි දැන් අපි කියනවා කොහේ හරි ගිහම දැන් කියනවා ගිහම දැන් අපි තමයි කවදාකවත් මන්නේ චෛත්‍යයන් වහන්සේ දැකලා නැති කෙනෙක්. අපි දෙන්නේ තර්ක ඇති කරගන්නවා. නේද? ආයතෙට ගිහම මෙහෙමයි තියෙන්නේ. සදාව කෙනෙක් නෑ නෑ මෙහෙමයි වෙන්න ඕනේ. ඒ කියලා තියෙන හැටි මෙහෙමයි වෙන්න ඕනේ කියලා. හොඳම දේ තර්ක කර කර ඉන්න එක නෙවෙයි. ගිහිලා බලන්න. අපේ හම්බුනේ විපංශ බාධා කිරීමක් කරන මේ වත්මන් සමාජයේ බොහෝ දෙනා තර්ක කිරීමක් පමණයි කරන්නේ. ඔය වගේ දේවල් සම්බන්ධයෙන් තර්ක කිරීමක් පමණයි කරන්නේ. ඒ දේ නිවැරදි ආකාරයෙන් සිදු කර බැලුවා නම් තර්ක කිරීම නොකර බොහෝ යහපත් දේවල් තව සිදු වෙන්නේ නේද අපේ හම්බුනේ. ඇත්තටමවත් එහෙමයි. ඇත්තටමවත් එහෙමයි. අද අපි ගොඩාක් කට්ටිය කරන්නේ ධර්ම කරුණු ගොඩ හොයාගන්නවා. හොයාගෙන කිසි කෙනෙකුට කතා කරන්න බැරි වෙන්න තර්ක කරනවා. එහෙමයි. ඒ තර්ක කිරීම වලදී තියෙන්නේ ඊට පස්සේ මොකද දන්නවද කරන්නේ? ඒක හරි ලස්සන උදාහරණයක් ගිය සැරේ අපේ සාකච්ඡාවේදී අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේත් එක්ක කරන සාකච්ඡාවේදී මේක හරියට මිස්මතු වුණා. ඒක මම නැවත මතක් කරනවා වැදගත් වෙන ඔය කතාවට සම්බන්ධ වෙන. මේ පදේ දෙක තුනටත් බෙදලා බලනවා. හරිද? ඒ පද බෙදා බැලිය යුත්තේ මොකද ලොකු හාමුදුරුවන්ගෙන් කියුණා නිරුක්ති බලන්න ඕනේ කියලා. විරුක්තිය බලන්න පද කඩන්න ඕන විදිහක් තියෙනවා. හරි ඒක ව්‍යාකරණ වල තියෙනවා. එතකොට ඒ පදේ කඩනවා විතර නෙවෙයි ඒක අර්ථය විමසන්න ඕනේ. අර්ථය විමසන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම හදහද හදහද කට්ටිය එක එක විදිහට අකුරු කඩ කඩ ගේනවා. එතකොට තමන්ගේ ජීවිතය ගැන එහෙම නොකර කළ යුතු දේ තමයි අරව කරන ගමන් මේ කියනවා වගේ තමන්ගේ පැත්තෙන් විමසා බැලිය යුතුයි. කළ යුතු දේ කරන්න ඕන. මගදී රන් වෙවි ඉන්නේ නැතුව යන්න ඕන ගමන යන්න ඕනේ. ඒ ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක ඇත්ත ඇත්ත නැත්ත මොකක්ද කියලා. එහෙම. ඒකද ඇත්තටම කරන්න ඕන ප්‍රායෝගිකව කරන්න. එහෙම තව ගොඩක් දේවල් කරනවා සාසනෙ. ප්‍රායෝගිකව සිදු කළ දැනුත් නේද මේ හැමෝටම. එහෙම සදහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතය රැගෙන යන්නට බෞද්ධ ආරෝප වාහිනිය නිරන්තරයෙන්ම ඔබට අත්දැසිලා කරනවා. ඉතින් මේ අනුවයි ප්‍රතිවේක්ෂා වැඩසටහන අපි මෙලෙසින් සෑම හිමිදිරි උදෑසනකම උදෑසන 8ට ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. බ්‍රහස්පතින්දා දිනේදී ඔබ බලා සිටින ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ගැටළු සාකච්ඡාව සඳහා ඔබටත් ඔබගේ ගැටළු යොමු කරන්නට පුළුවන්. ඒ සඳහා අපි නොදුරු දිනකදී ඒ සඳහා ඔබට දුරකථන අංකයක් ඒ වගේම නවීන තාක්ෂණයේ මෙවලම් භාවිතා කරමින් WhatsApp, Viber, ඒ වගේම email යොදාගෙන ඔබට නොදුරු දිනකදී අපි මේ පිළිබඳව සිහිපත් කරන ඔබට ප්‍රශ්න යොමු කරන්නට පුළුවන් හැකි ආකාරය ඔබට ලියන්නට පුළුවන් ඔබේ ගැටලු ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ මාධ්‍යචාලය අර්ජී සේනානායක මහතා කොළඹ 7 කියන ලිපිණයට ඔබට යොමු කරන්නට පුළුවන් ඔබේ ගැටලු අපි ඒ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නට සූදානම්. ඊළඟ ප්‍රශ්නය වෙත අපි යොමු වෙමු. අපේ ස්වාමීන් වහන්සේ අසුබ භාවනාවේදී විවිධ කොටස් පිළිබඳව හිත යොමු වෙනවා. හිත කියන්නේ එක තැනක තබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි අපේ හැමදෙරේ. මේ වෙලාවේ අපේ හිත කොහෙද තියෙන්නේ? ඔබේ හිත කොහෙද තිබෙන්නේ? ඔබම ඔබේ හිතින් අහන්නේ ඔය ධර්ම සාකච්ඡාවට තේින් නැත්නම් ඊදර තිබෙන ප්‍රශ්න පිළිබඳව ඔබේ හිත මේ වෙලාවේ යොමු වෙලාද? ඉතින් හිත කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. හිත එක්තෙන් කර තබා ගන්නටයි අපි මේ සත්වයයම ඔබ වෙනුවෙන් නිරන්තරයෙන්ම ගෙනෙන්නේ. අපේ හැඳුරුනේ ඊළඟ ප්‍රශ්නයේ අසුබ භාවනාවේදී විවිධ විවිධ කොටස් පිළිබඳව අපේ හිත යොමු කරන නිසා සිත එකඟ කරගන්නට අසුබ භාවනාවෙන් අපිට හැකියාව තිබෙනවාද? ඒ පිළිබඳවත් අපිට පහදා දෙන්න කියලා බෝහන්සගෙන් කාරණේක ඉල්ලනවා. ඔව්. අවුරුද්ද දන්නවා අසුබ භාවනාව කියනකොට කොටස් 32ක් මූලිකව අපි ගන්නවා කියලා. ඉතින් මේ හරි ප්‍රායෝගික ප්‍රශ්න. එතකොට අපි කවුරුත් දන්නවා භාවනාව කොහොම හිත එකඟ වෙන්න ඕන කියලා. නේද? ඒක මොකක්ද දැන් වෙන්නේ? කියන ප්‍රශ්නේ මේ අහන්නේ. නේ මොකද්ද වෙන්නේ එතකොට කෙස්ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු ඉතින් ඒවට හිත යොමු කර කර ඒ වගේ අපි දාසා කතා කරා වර්ණ වශයෙන් සටහන් වශයෙන් ගන්ධ වශයෙන් පිහිටි තන වශයෙන් ආශ්‍රය කරපු දේ වශයෙන් දැන් මේ ආශ්‍රය දානකොට ඔක්කොම ටික කටපාඩම් වෙලා තියෙන්න ඕනේ සමුදමම දෙනවා කටපාඩම් කරන්න ඕන ටික එහෙමයි මොකද අපි සමුදම කිව්වා භාවනාව සිද්ධ කරන්න කියලා එතකොට මේ තුන්වෙනි සතිය ප්‍රත්‍යක්ෂ ආරසහනේ ඒකනේ තුන්වෙනි මාතෘකාව. එතකොට ඒ වගේ අපි එක් එක් මාතෘකාව ගැන ජීවිතයට එකතු කරගන්නවා. එතකොට ඒ ඒ පාඨමාලාවත් එක්ක ඉන්න ඉස්සරහට ඒක කියලා ඉන්නම් කලින් අපි මේක නේද ඔය යන්නේ ඉතින් කටේ ඩිප්ලෝමා පාඨමාලා ආරවා මේවා කියන්නේ නේද? පැය අවුරුදු ගණන් ඒ වගේ මේකත් එක්කලා වැඩ පිළිවෙලක් මේ වැඩ පිළිවෙලත් එක්ක ඉදිරියට ආවේ නැත්නම් පසුව ඉතින් ආය අමාරුයි ටිකක් මුල් මුල් කොටස් ටික හරියට කරේ නැත්නම් පස්සේ දේවල් අපි හදිසි අනුපස්සනාව වලට එහෙම හිත යොමු කරන කාලය එනකොට ටිකක් එහාට ගිහිල්ලා ඉතින් එතකොට කොහොමත් වැඩසටහන නරඹන පිටස අඩු වෙනවා වැඩි කල මේකත් එක්ක ඉඳ හම්බෙන්නේ නැහැ මේ වතාවේ. මොකද ගිය සැරේ අහගෙන ඉන්න පුළුවන්. මෙතන අහන එකක් නෙමෙයි සත්‍යයක් සාකච්ඡාම කියන්නේ නිවන් මඟ අහන එකක් මේක කරන එකක් කරන එක ප්‍රායෝගික ප්‍රායෝගික පැත්ත තමයි මේක සම්පූර්ණ අපි කතා කරන්නේ අපේ යහපත සහ අනුන්ගේ යහපත සඳහා ක්‍රියාත්මක කරන්න බලාගෙන ඒ ටික කටපාඩම් කරගත්ත කෙනෙකුට තේරෙනවා මොකද්ද දැන් වෙන්නේ කියලා. හරිද? මම මේ ප්‍රශ්නේ එක උත්තරයකින් එක පොඩි දෙයකින් කතා කරන්න. අපි 30 දෙනෙක් ඉන්නවා. 30 දෙන්නම එකතු වෙලා මේ එක පැත්තකට යනවා. 30 දෙනා 30 දෙනෙක් හැබැයි යන්නේ එක එක පැත්තකට නම් මොකක් හරි එතන ඒක අරමුණක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. නේද? යන්නේ එක පැත්තකට. කෙස්ලොම් නිය දත් සම් මස්නහර ඇට ඇට මිදුළු ආදී හැම එකකම නොයේකුත් ලක්ෂණ තියෙනවා. එකක් ඒවා අනිත්‍යයි. අනිත් එක ඒවා දුකයි. අනිත් එක ඒවා අනාත්මයි. සමහර අයට ඒව පේනවා ප්‍රියයි. දැන් කියනවා කේස කල්යාණය කියලා. දන්ත කල්යාණය කියලා. එහෙනම් ඒව සමහර අයට ප්‍රිය විදිහටත් දැනෙනවා. එක එක දේවල් එක එක විදිහට අරමුණු කරන්න පුළුවන්. නමුත් මේ භාවනාවේදී මේ 30 දෙන්නවම අරමුණු කරන්නේ පිළිකුල් වශයෙන් හැඟීමක් ඇති කර ගැනීම සඳහා. ඒකට කාරණා පහකින් උදව් ගන්නවා. වර්ණ වශයෙන් බලනවා. දැන් අපි කිව්වේ කිරි වීදුරුවකට ගොම් බිඳුවක් වත්නම් ගොම් බිඳුව හින්දා කිරි වීදුරුවක් පිළිගන්නවා. ඒ වගේ මේ ශරීරයේ තියෙන කොටස් ගැන බලාගෙන යනකොට අර වර්ණ වශයෙන් හරි හැඩ වශයෙන් හරි ගන්ධ වශයෙන් හරි මොනවයින් හරි එකකින් ඒක පිළිකුල් වෙනවාමයි. එතකොට මට හැම හැම කොටසක් ගැන වෙන වෙනම මෙනෙහි කරනවා මං ඉස්සෙල්ලා. වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරනකොට මේකෙත් පිළිකුල් හැඟීම් උපදිනවා මේකෙත් පිළිකුල් හැඟීම් උපදිනවා. අපි මතක් කරා හැම පියවරකමදීම සිද්ධ වෙන දේ. මගේ වෙනසක්. මගේ වෙනසක්. මගේ මානසිකත්වයේ වෙනසක් සිද්ධ වෙනවා. ඒ ඒ ඒ ඒ අංශු කෙරේ. කෙස් ගැන ප්‍රියයි කියලා හැඟීම තිබ්බනම් ඒක වෙනස් වෙනවා. ඒක අප්‍රියයි කියලා හැඟීමක් වෙනවා. පිළිකුල් දෙයක් කියලා හැඟීමක් වෙනවා. හැම ගැන ප්‍රිය දෙයක් කියලා අදහසක් තිබුණා නම් ඒක පිළිකුල් දෙයක් කියලා අදහසක් වෙනවා. ඒ විදිහට ඒ අදහස මාරු වෙනවා. හරි? මාරු වෙලා ඔක්කොගෙම එන්නේ පිළිකුල් කියන අරමුණ. දැන් හැම කොටසක ගැනම අපිට එන අන්තිමට වෙන වෙනම මේ කරද්දී පිළිකුල් කියන එක හැඟීම. මේ බලන්න මේකද සිද්ධ වෙන දෙයක් මම මෙන්න මෙහෙම කියන්නම්. අපේ හිත ගැන අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ හිතේ ක්‍රියාකාරීත්වය ගැන. මම බොහෝ වතාවක් මේවා කියලා තියෙනවා. නමුත් ආය ආය කියනවා. කියන්නේ තේරුම් ගෙනම මේ භවනාව කරන්න ඕනේ. මේ අපි හිතමු කවින් මහත්මයා උදාහරණයක් විදිහට අපිට පාසලකට යවනවා. මේ පාසලේ ළමයින්ට ඉංග්‍රීසි බෑ කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඉතින් මාව යවන්නේ පරීක්ෂා කරන්න. යනකොට මම ගිහලා එක ළමයෙක් එක්ක කතා කරනවා. එයාට හොඳට පුළුවන්. දැන් මට සිතුවිල්ලක් කියලා එයාට පුළුවන් කියලා. ඊට පස්සේ මම ඊළඟ ළමයාට කතා කරනවා. එයාටත් පුළුවන්. දැන් මට සිතුවිල්ලක් කියලා එයාටත් පුළුවන් කියලා. දැන් ඊළඟට මොකද වෙන්නේ? දෙන්නටම පුළුවන් කියලා එක සිතුවිල්ලක් එනවා. ඔය විදිහට මම 20ක් එක්ක කතා කරනවා. 20ටම පුළුවන් නම් එකම විදිහ නම් 20 අන්න මට අදහසක් එනවා. එක එක්කෙනාට වෙන වෙනම වෙන වෙනම මාට සිතුවිල්ලක් ආවා. මෙයාට පුළුවන්, මෙයාට පුළුවන්, මෙයාට පුළුවන් කියලා. නමුත් පිරමීඩයක් වගේ. එකතු වෙලා 20ටම පුළුවන් කියලා එක හැංගිවා. අන්තිමට ඔක්කොමත් එක්ක කතා කරලා ඔක්කොටම පුළුවන් නම් මම ගෙදර එනවා එක හැංගීමයි තියන්නේ. මොකද්ද? ඔක්කොටම පුළුවන් කියලා එක හැංගීමයි. හරිද? හරිද? හා. කොටස් 32 මෙනෙහි කරනවා දැන් මොනවා වේද කියන්නේ? කොටස් 32ම මෙනෙහි කරනකොට මට එකකට එකක් එකකට එකක් වෙන වෙනම පිළිකුල් පිළිකුල් කියලා හැංගීමක් ආවා. දැන් මොනවා වේද? ඔක්කොම පිළිකුල් කියලා ඒක හැංගීමක් වෙනවා. වෙන වෙනම අපි 31 වෙනුවට ඔක්කොම පිළිකුල් කියලා එක හැඟීමක් ඒ එක හැඟීම ඒක අග්‍රතාවය දෙන දුකට. ඒක තමයි ඊට පස්සේ වර්ධනය කරන්නේ. ඒ හැඟීම තමයි වර්ධනය කරන්නේ. එතකොට පිළිකුල් භාවනාවෙන් අපිට ඒකාග්‍රතාවයට එන්න පුළුවන්කම හරියටම තියෙනවා. කිසිම අඩුවක් නැතුව පිළිකුල් භාවනාවෙන් ඒකාග්‍රතාවයට එන්න පුළුවන්. සදහතුනේ පිළිකුල් භාවනාව පිළිබඳව ඔබ වෙත එනේන මේ උතුම් කතිකාවත උපනිවසේ සිට ශ්‍රවණය කරන්න. ඉතින් ඔබට දැන් යම්තාක් දුරට වැටහෙනවා ඇති මේ කතිකාවත ඔබේ ජීවිතයට මොනතරම්නම් සැනසීමක් ගෙන දෙනවද කියලා. ඉතින් බෞද්ධහා රූප වාහිනියෙන් විකාශය වන ඒ වගේම බෞද්ධහා ගුවන්විදුලියෙන් ඔබ ශ්‍රවණය කරන ප්‍රතිවේක්ෂා වැඩසටහන නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතය නිවැරදිම වෙනසකට ගන්නටයි අපි මේ වැයම දරන්නේ. ඉතින් ඊළඟ ප්‍රශ්නේ අපේ ස්වාමින් වහන්සේගෙන් විමසන්නට සූදානම ලෞකික ජීවිතයට මේ භාවනාවෙන් ඇති ප්‍රයෝජන මොනවද? ලෞකික ජීවිතයට අපි හම්බුනේ මේ භාවනාවෙන් ප්‍රයෝජන තියනවද? ඒ තියෙන ප්‍රයෝජන පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති මොන වගේ ප්‍රයෝජන තියෙන්නේ මේ ලෞකික ජීවිතයට අපේ භවනාවේ? හරිම වටිනා ප්‍රශ්නයක් මොකද ගොඩක් අය හිතනවා මේවා නිවන් දැකීමම අරමුණු කරගෙන කරන්න ඕන භාවනා කියලා. එහෙමයි. මේ එතකොට අපි දන්නවත් තරුණ ළමයින්ට අපි සමහරට දෙමාපියෝ කියනවා. පුතේ දැන් භාවනා කරන්න එපා. නේද? හැබැයි ළමයා ගේ කාලේ නාස් වෙනකොට ළමයා නාටක දේවල් වලට පෙළඹෙනකොට අන්තිමට අමාරු වෙනවා. ඉතින් ඒකින්ද භාවනාව කියන එක අපි හොඳට දන්නවා යහපත් සිතුවිලි ප්‍රබල කර ගැනීමටයි භාවනා කරන්නේ. එහෙමයි. භාවනා කියන්නේ නැවත නැවත මෙනෙහි කිරීමක් කියන්නේ අපි අසුභානුස්සති අනුස්සති කියන වචනේම තේරුම ගත්තහම නැවත නැවත දැකීම. නැවත නැවත සිහි කිරීම. නැවත නැවත සිහි කිරීම. එතකොට ඒක අපිට හොඳට පැහැදිලි අපිට කෙනෙක් කෙරේ තරහ ගියා කියන්නේ. අපි තැන් තැන් වලට තැන් තැන් වලට වෙන වැඩ කරන ගමන් එයාගෙන තරහෙන් මෙනෙහි කර කර ඉන්නවා. එතකොටද මගේ තරහ හොඳටම වැඩි වෙන්නේ. එහෙම නැත්නම් මම මේ එක තැනකට පුපුරලා ඉඳගෙන හොඳට පුපුර පුපුර ඉන්නවා එයාගෙන හිතේ. එතකොට මගේ හැඟීම හොඳටම වැඩි වෙනවා. නේද? අන්න ඒ වගේ අපිට අවශ්‍ය කරන කුසල හැඟීමක් ඒ වගේ එක තැනකට වෙලා එක තැනකට වෙලා හොඳින් මෙනෙහි කර කර හිටියොත් ඒ හැඟීම ඉක්මනට ප්‍රබල කරගන්න පුළුවන්. හරි. එතකොට තේරුම්ද මම කියපු එක? ඒ කියන්නේ එක තැනකට වෙලා ඒ කුසල හැඟීමක් ඇති වෙන විදිහට මෙනෙහි කරනවා කියන්නේ භාවනා කරනවා කියන එකයි. ඒක භාවනාව අපේ සාමාන්‍ය ජීවිතය નિවරදිව අරගෙන යන්න අවශ්‍ය කරන මෙහෙයුම සකස් කරලා දෙන්නේ භාවනාවේ. ඇයි මේ හැම දෙයකම මුල් වෙන්නේ අපේ සිත නේද? එතකොට මේ හිත නොයේකුත් පැතිකඩ වලට අපි හිතමුකෝ ගමනක් යන්න ගියා වුණත් අපි එක එකඟ කරගෙන යන්න පුළුවන් නැත්නම් වෙන්නේ මොකද්ද? ඒ ගමන අතරමඟ හැමතැනම නවතිනවා. සම්බුදන් දැක්කහම නවතිනවා, වැරළු දැක්කහම නවතිනවා. ඉතින් මේ ගමන යන්නේ නැහැ එහෙම යන අය. නේද? ඒකට හරිය වෙලා යන ඒ ගමන යන්න. සමහර විට මේ මඟ නවතින්නත් ඉඩ තියෙනවා. වෙන මොනවා දැකලා ඒ අරමුණ ඔක්කොම කැඩෙනවා. ඒ වගේ මේ හිත එකඟ කරගෙන වැඩක් කරන්න අවශ්‍යයි. ඒතර අසුභ භාවනාවෙන් දැන් මම ප්‍රශ්නේ අහන්නේ අසුභ භාවනාවෙන් ලැබෙන පළවෙනිම සමාජගතව ලෞකික ජීවිතයෙන් ලැබෙන ලොකු ප්‍රයෝජනය මම මේ ලංකාවටම තියෙන ප්‍රශ්නයක් පොඩ්ඩක් ඉස්මතු කරන්න. හැබැයි ඒකයි සමාජ කතිකාවත මම ඒ වෙලාවේදී මේ කොහොමද කතා කරනවා මේ ඉති අජත්තන්වා බහිද්දාවා කියලා කතා කරන තැන අපිට මේ ජීවිත පිළිබඳ සමානාත්මතාවයක් ඇති වෙනවා. එහා පැත්ත මෙහා පැත්ත එකයි කියලා. එතකොට අද තියෙන ලොකු අපිට දිනු වෙන්න බැරිව තියෙන ලොකු ගැටලුවක් තමයි කුලමල ප්‍රශ්න. එහෙම. අසුභ භාවනාවකින් සංවර්ධනය වෙන හිතකට කුලමල අහුසි වෙන්න ඕනේ. හරි. පළවෙනි. පළවෙනි එක මේ වර්ග ભેද විශේෂයෙන් ගෝත්‍ර කුල ආදී මේවා සම්පූර්ණයෙන්ම අහුසි විදිහට දැනෙන්නේ ඒවට කිසිම වටිනාකමක් නැහැ. හැබැයි දැනෙනවා. දැනුණාට වටිනාකමක් නැහැ. දෙවෙනි කාරණාව තමයි ලෞකික ජීවිතේ අපිට බලන්න වැඩි දෙනෙක් තමන්ගේ කාලේ නාස්ති කරගන්නවා. වැඩි දෙනෙක් ගත්තොත් අපි ඊයේත් මේක සාකච්ඡා කරා වැඩි දෙනෙක් ගත්තොත් ඒ අයගේ අපිට හරියම ලොකු පරීක්ෂණයක් තියෙන කවින් මහත්මයා මේ ජීවිතේ. ජීවිතයෙන් සම්පූර්ණ විභාගයක් වගේ. ජීවිතයෙන් සම්පූර්ණ අභියෝගයක් වෙන්නේ ඒක හරියම නරක විදිහට හම්බෙලා තියෙනවා. ජීවිතේ සකස් මුළු ජීවිතේම තීරණය වෙන කාලවකවානුව තමයි අවුරුදු 10ක් 20ක්. එහෙමයි. අවුරුදු 10ක් 20ක් අතර කියන කාලය තමයි කෙනෙක්ගේ ජීවිතේ කොයි බරද කියලා තීරණය වෙනවා. එයා මුළු ජීවිතේම ගෙවන්නේ දොස්තර කෙනෙක් විදිහටද? එයා මුළු ජීවිතේම ගෙවන්නේ ඉංජිනේරුවෙක් විදිහටද? එයා මුළු ජීවිතේම ගෙවන්නේ කම්කරුවෙක් විදිහටද? එයා මුළු ජීවිතේම ගෙවන්නේ කොහොමද කියන එක වැඩිපුර කෙනෙක්ගේ තීරණය වෙන කාලය ඔය කාලෙද නැද්ද? ඒ කාලේ පාසල් කාලයක්. ඒ කාලය තමයි සම්පූර්ණ මානසික தත්ත්වය වෙනසකට භාජනය වෙන කාලය. ඒ කියන්නේ අමාරුම කාලේ මුළු ජීවිතේම තීරණය කරන්න වෙනවා. එහෙම පරීක්ෂණයක් අත්දැකීම. නේද? හුඟක් දෙනෙක් තමන්ගේ ජීවිතය ආපස්සට ගන්නවා. හුඟක් දෙනෙක් තමන්ගේ ජීවිතය ඉරණම විසඳා ගන්න ওই කාලෙදී මොනවා හරි ගැටලු සාගත තත්ත්වයක් හින්දා විභාග ආපස්සට ගන්නවා. නැත්තම් තමන්ගේ දියුණුව නැති කරගන්නවා. කාලේ නාස්ති කරගන්නවා. දෙමව්පියත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. විශේෂයෙන් ওই කාලේ කියන්නේ එහෙම එකක්. ඒතර මෙන්න මේ කාලෙදී යම්කිසි කෙනෙකුට තමන්ගේ පාලනය කරගන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න ඕනේ විශේෂයෙන් මනුස්ස ශරීර පිළිබඳව. හරි මනුස්ස ශරීර පිළිබඳ අධික කැමැත්තක් දැකීමේ ආසාවක් නැවත නැවත දැකීමේ ආසාවක් ප්‍රබලව පිසු වගේ උමතුකාරී තත්ත්වයක් වගේ එකක් ඒක. කාටත් මතක ඇති නේද? මේක ස්වභාවය, ඒ ස්වභාවය මතක තියාගන්න මරකට මතකයි. ඒකයි මම එහෙම කියන්නේ. හරි. එතකොට මේක ඒ වයසේදී යම් කිසි පාලනයකට නතු කරගන්න අවශ්‍යයි. දැන් ඉස්සරකට වැඩිය මේක වැඩි වෙලා තියෙනවා. එහෙම. වැඩි වෙන්න හේතුව තමයි කාලය නාස්ති කරගන්න අවශ්‍ය කරන දැකීම් වලට ඉඩ ප්‍රස්ථා හරියට ළමයිට ලැබිලා. ඔකට මම කියන්නේ කෘමිය අර මොකද්ද ලයිට් එකකට අහුවෙත කෘමිය වගේ කියලා. හරිද? ගහෙන් ගස්ස කුකුලා වගේ කියලා. ගහෙන් ගස්ස කුකුලා මොකද කරන්නේ? හූරනවා හොයනවා හූරනවා හොයනවා හූරනවා හොයනවා. නේද? ඉතින් මේ මේක කරන්නේ ඇතුළ රත් වෙන හින්දා. හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ නොබලා ඉන්න බෑ ඇතුලාන්ත රත් වීමක් දැවීමක් තියෙනවා. නොබලා ඉන්න බෑ. බැරි මොකද්ද? ඇතුලෙන් උපදින රත් වෙනවා. දැවෙනවා. හරි මේ අපිට අපේ ඔළුව කසනකොට අපිට කසන්න නැතුව ඉන්න පුළුවන්ද? අන්න ඒ වගේ මේ අභ්‍යන්තර කැසීමක් වගේ එකක් ඒක. ඒක ඒක තෘප්තිමත් කරන්න ඕනේ. ඒක තෘප්තිමත් කරන්න ඒ ඒ පුද්ගලයාට තියෙන එකම විසඳුම විදිහට දැනෙන්නේ නැවත නැවත බැලීම. නැවත නැවත බැලීම. පැය ගණන් බලන් මේක මෙතනම සිද්ධ වෙන දෙයක් කියලා තේරෙන්නේ නැහැ. Tamangeම ළඟම තියෙන දෙයක් කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මේ ඇතුලෙන් විසඳ ගන්න පුළුවන් කියලා තේරෙන්නේ නැහැ. ඒ හින්දා මොකද කරන්නේ අපි රූප දිහා නැවත නැවත බල බල බල බල බල බල ඉන්නවා. ඉතින් පැය ගණන් මේ සඳහා යොමු කරනවා. ඊට පස්සේ සමහර විට ඒව විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතයේ වැරදි පැත්තකට යොමු කරගන්න ඒ කාලේ ඇතුලේ. මේ සියලු දේ පාලනය කිරීම සඳහා අසුබ භාවනාව ඉතාමත්ම ප්‍රයෝජනවත්. දරුවෙකුට දරුවෙකුට අසුබ භාවනාව වර්ධනය කරොත් අපි එයාගෙන් ඉස්සෙල්ලාම වෙන්නේ අධික කාමචන්දය අඩු වෙනවා. අධික කාමචන්දය කියන්නේ කාමචන්දය තියෙන කෙනා ගැන සංගාරව කියන සූත්‍රයේ තියෙන කරුණ මහත්මයානේ. කාමචන්දය තියෙන කෙනාට ඒ කාමචන්දය ඇති වුනහම ඒක අයින් කරගන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ කියලා. අයින් කරගැනීමේ කිසිම ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒක පියාගන්න හැදන්නේ. ඊළඟට තමන්ගේ තමන්ට අයහපත ඇති කරගන්නවා. ඒක තමන්ගේ යහපත මතක් වෙන්නේ නැහැ. අනුන්ගේ යහපත මතක් වෙන්නේ නැහැ. උභයාර්ථය දෙදෙනාගේ යහපත මතක් වෙන්නේ මොනවා කොටවත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථා අපි තරුණ දරුවන්ගේ දැකලා තියෙනවද නැද්ද? මම කියන්නේ තරුණ දරුවෝ පැත්තකින් කියන්නේ තමන්ගේ තරුණ කාලේ යන්න. හරි ගිහිල්ලා බලන්න මගේ මානසිකත්වය කොහොමද තිබුණේ? මෙහෙම ඉන්නවා ඇති කියලා හිතනවද නැද්ද? ඒ කාලේ තිබ්බ தත්ත්වය ගැන බලපහම නේද? ඉතින් එහෙනම් අන්න ලෞකික ජීවිතේ අපිට ඔන්න ඔය ප්‍රයෝජනය තමයි ගොඩාක් වශයෙන් තියෙන්නේ. ඒ කියන්නේ අපිට අපේ ඍජු අරමුණට යන්න අවශ්‍ය කරන සියලු වාතාවරණය සකස් කරගන්න පුළුවන් අසුභ භාවනාව විතර නෙවෙයි ඔය තියෙන ආරක්ෂක භාවනා හැම දෙයකින්ම වගේ ඒ ඒ ඍජු තීව්‍රව අරමුණකට යන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරනවා සදහතුනි භාවනාව කියන්නේ අපේ ජීවිතයට ආරක්ෂක මෙවලමක් වගේ. අපේ ජීවිතේ අරමුණු වලට ඉලක්ක වලට යන්නට මේ භාවනාව උපයෝගී කරගත්තොත් එය ඉතාමත් පහසු වෙයි. ඉතින් නිවසේ සිට උපවාහිනිය නරඹන ගුවන් විදුලිය ශ්‍රවණය කරන ඔබට එවැගේම මේ මැදිරියට අද දවසේ පිළිමින දායකත්වයේ ගැන කටයුතු කරමින් ඒ මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔබටත් පුළුවන් නම් භාවනාව ඔබේ ජීවිතයට ළඟා කරගන්නට භාවනාව භාවනාවේ යෝගීව ඔබේ ජීවිතය ගත කරන්නට පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතයේ අරමුණු ඉලක්ක කරා යන්නට හැකි වේවි. ඉතින් මේ අසුබ භාවනාව පිළිබඳව කතිකාවත අපි මෙලෙසින් ගොඩනගන්නට ඉදිරියට ගොඩනගා ගන්නට සූදානම්ේ අපේ හැමදෙරුණේ අපේ හැමදෙරුව සඳහන් කළා අසුභ භාවනාවේ කොටස් 32ක් පිළිබඳව. ඉතින් මේ කොටස් 32 පිළිබඳව අවබෝධය අඩු නම් මෙම භාවනාව සිදු කරන්නට අපට ලැබිද? එහෙම සිදු කරන්නට හැකියාවක් පවතින්නේ නැද්ද? ඔව්. ඇත්තම සමහර වෙලාවට තියෙන කොටස් 31ම ගැන අපිට මේ ඒකේ තියෙන සටහන් අර හිමේ ගැන අවබෝධය අඩුවක් තියෙන තියෙන තියෙන පුළුවන්කම තියෙනවා හොයාගන්න බැරිකම් තියෙන්න පුළුවන්. ඉතින් අද කාලේම මම මතක් කරා එදා සඳ දවසෙත් අන්තර්ජාලය භාවිත කරලා තපලීසින් මේ පුළුවන් හොයාගන්න පුළුවන් ඒ හැකියාව තියෙන අයට. නැති අද තමන්ගේ ගෙදර ඉන්න ළමයෙකුට පොඩ්ඩක් තිබුණා මේ පුතේ වුණාගේ හොයලා දෙන්න කියලා හොයලා දෙයි. ඒ කියන්නේ මේ පිළිබඳ සටහන් මේ කොහොමද කියලා හුඟක් වෙලාවට හුඟක් අය ඒවා දාලා තියෙන අන්තර්ජාලයට ඕන කෙනෙකුට ලේසියෙන් හොයාගන්න පුළුවන්කම තියෙනවා. අත්ම සමාජයේ වැඩි වශයෙන් භාවිත කරන අන්තර්ජාලයේ අපේ පහසුවට හැමදේම දැන් අතුලත් වෙලා තියෙනවා. හුඟක් අය ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් දාලා තියෙනවා මේ අනිත් අයගේ ප්‍රයෝජනෙ සඳහා. ඉතින් ගොඩාක් දේවල් අපිට මේ සටහන් ටික හොයාගන්න හරියම ලේසි ඒ පහසුකම් තියෙන අයට. එහෙම නැති අයට පොත්පත් ආශ්‍රයෙන්ත් පුළුවන්. මොනවා හරි අඩුවක් තියෙන කොටස් 32කේම අපි පූර්ව නිගමනයකට එක කොටස් 32කේම සටහන් ටික එකතු කරගෙන ඒවා කරගෙන තමයි සටහන් කියන්නේ හැඩතල ඒක ඔක්කොම දැනගෙන තමයි මම මේ භාවනාව කරන්න ඕනේ කියලා. හරිද? මේ වංකන් 32 එකතු වෙලා එක ගමනක් යනවා කියලා. එහෙමයි. එක්කෙනෙක් දෙන්නේ මේ පොඩ්ඩක් මේ ගමන යන්න අකමැතියි. එහෙම. හරි. අකමැති වෙලා එක්කෙනෙක් දෙන්නේ මේ ගමනට නිකන් පොඩ්ඩක් පස්සට අදින ගතියක් තියෙනවා. එතකොට අපි ඔක්කොම ඔක්කොම නවත්තගෙන ගමන නවත්තන එකද හොඳ? නෑ. ඒක පුළුවන් කට්ටියත් එක්ක කැමති කට්ටියත් එක්ක යන්න අන්න ඒ වගේ අපිට පුළුවන් නම් මේ කොටස් 32 ගැන දන්න ටිකෙන් කරන්න පටන් ගන්න. හරිද? දන්න ටිකෙන් විතරක් නෙවෙයි මම ඔකට කිව්වා මොකද සමහර විට මේ සාකච්ඡාවේදී අපි හිතයි එකම දේ නැවත නැවත කියනවා කියලා නෑ එකම දේ නැවත නැවතම කොහොමද කියන්නේ. කියන්නේ හේතුව අපේ මානසිකත්වයක් තියෙන මේ ධර්ම කර්ම ගොඩක් ගොඩ ගහගන්න කියලා. සත්‍යයක වැඩසටහන අපි ආරම්භ කරන්නේ ධර්ම කර්ම ගොඩක් ගොඩ ගහගන්න නෙවෙයි කරන දේ ගැන. එහෙනම් දන්න ටිකෙන් මේක කරගෙන යන්න අනිත් ඒක කරගෙන යද්දිත් මම කිව්වා විභාගයකට ලියනවා වගේ මේක කරන්න කියලා. මොකද විභාගයකට ලියනවා වගේ කරන්න කියන්නේ අපි ප්‍රශ්න අටක් තියෙන විභාගයක් අපිට හම්බ වෙනවා ලියන්න. ප්‍රශ්න පත්‍රය. පළවෙනි එක ලියනවා. තියාගන්න බෑ හරියට. ඒකත් එක්කම පැය තුනම අල්ලල්ලා ඉන්නවද? පැය තුනම ඒකත් එක්ක පුරා අල්ලල්ලා ඉන්නවද? නෑ. ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඊළඟ ප්‍රශ්නෙට යනවා. සමහර විට මේ ටික ඉවර කරගෙන යනකොට අරක තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න එහෙම අපි කෙස්ලොම් නියදත් ආදී වශයෙන් පිළිකුල මෙහි කරගෙන යනකොට එකක දෙක පිළිකුල උපදින්නේ නැහැ. මම දන්නවා සටහන. අරක වගේ නොදන්නව නේද දැනගෙනත් උපදින්නේ නැති වුණා. කරන්න ඕනේ. ඒක මගහැරලා ඊළඟට යනවා. ඉතින් මේ 32ම නැති වුණත් අපිට මුළු ශරීරයම පිළිකුලයි කියන හැඟීම එන්න පුළුවන්. ඒ හේතුව විතරක් අපි මතක් කරන්න. ඒ කියන්නේ මේ මොකද දැන් මට කෙස් ගැන පිළිකුල එන්නෙම නැහැ කියන්නකො. නමුත් කෙස් තියෙන්නේ හැම උඩ. හැම උඩ හැම ගැන පිළිකුලාව කෙස් කොහොම පිළිකුල වෙනවා. නේද? හැම ගැන හොඳට පිළිකුලක් ඇති වුණොත් ඒක ගෑවිලා නැති ඉන්නේ කොණ්ඩේ. නේද? එහෙනම් ඒ ගැන පිළිකුලක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ 32 අඩුපාඩු තිබුණා කියලා මේක භාවනාව ප්‍රගුණ කරන්න බැරි කමක් කියන්නේ. අවසාන ප්‍රතිඵලයට අපිට යන්න නමුත් 32 ගැනම දන්නවා නම් ඒතා ඉක්මනින් ඒ තත්ත්වයට එන්න පුළුවන්කම තියෙනවා. කාලය කියන්නේ තණ්හා සමාන දෙයක්. ඉතින් මේ තණ්හා සමාන වුණු කාලයට අර්ථයෙන් ධර්මයෙන් ඔබේ ජීවිතය ආලෝකමත් කරන්නටයි අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නේ. අපේ හැමදෙරේ අපිට ලැබී ඇති කාලයත් කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. ඒ නිසා මම අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට කැමතියි මේ අසුබ භාවනාව අපිව නිර්වාණය කරා රැගෙන යන්නට මහෝපකාරී වෙන වද ඒ පිළිබඳව අපිට පහදා දෙන්න කියලා. ඊයේ දවසේ අපි ධර්ම සාකච්ඡාවේදීත් මේක කතා කරා. ඒකට මට ඍජුවම දෙන්න තියෙන උත්තරේ ඔව් කියන එක. ඔව් කියන එක හේතුව අසුභ භාවනා විතර නෙවෙයි ධාතු මනස්කාරය ආදී සතර කම මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සියලු භාවනාවන්. වෙන එකක් තියා මහා සතිපට්ඨාන සූත්‍රයේ මතත් අට්ටික සංඥාව වගේ කියන දේවල් ගැනත් අනාගාමී ඵලය දක්වා අට්ටික සංඥාවෙන් යන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් මෛත්‍රී භාවනාව ගත්තත් මෛත්‍රී භාවනාවෙත් අන්තිමට සඳහන් කරලා තියෙනවා කර්ණිම සූත්‍රයේ එහෙම ඒක දර්ශන භූමියට පත් කරගන්න ඕනේ කියලා ඒක කරන්න පුළුවන් දෙයක්. මොකද අපි ඕනම භාවනාවකින් මූලිකව අපිට තියෙන මේ ලොකු ඝනකම් වල තියෙන මේ ශරීරයේ විනිවිද යන්න බැරි ගතිය ශරීරය තුලින් පංච උපාදානස්කන්ධය දකින්න බැරි ගතිය කැඩෙනවා. එහෙම. කැඩිලා නාම රූප බෙදා ගන්න පුළුවන් තත්යකට පත් කර ගන්න පුළුවන්. ඒ ගැන අපි විස්තර කරලා තියෙනවා ඉදිරියට අපි විස්තර කරනවා. එහෙම. ඒකට ඒ විදිහට මේක වර්ධනය කරගත්තට පස්සේ කෙනෙකුට ඒ තුලින් සමුදය, වය ආදි වශයෙන් තමන්ගේ සිත ඒකාග්‍ර කරගෙන තමන්ගේ තුලින් පංච උපාදානස්කන්ධය අත්දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මූලික කොටස් කරන්නේ නැතුව මේක කරන්න බෑ. බැරි වෙන්න හේතුව ඝන සංඥා තියෙන හින්දා. අම්මා තාත්තා සහෝදරයා කියන ඝන සංඥා කෙස්ලොම් නියදස් කියන කොටස් දෙක බෙදෙන්න ඕනේ. එතකොට තමයි අර අධික ලෝභය අධික දේශය අපිව සම්පූර්ණයෙන් වහගෙන ඉන්නේ. අන්න ඒ වහගෙන ඉන්න අධික ලෝභය දේශය අයින් වෙනකොට තමයි අපිට සියුම් දේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මේ භාවනාව දිගටම ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එහෙමයි. අපේ හඳුරන්නේ සමහරෙක්ට මේ සාකච්ඡාව නරබත්ති ශ්‍රවණය කරද්දී පැන නගින්නද පුළුවන් භාවනාව කියන්නේ අපේ ජීවිතයට අවියක් වගේද කියලා. ඒ පිළිබඳව ඇත්තටම අපේ හැමෝම අපේ ජීවිතේ ආරක්ෂකයෙක් විදිහට භාවනාව උපයෝග කරගන්න පුළුවන් අපිට. අනිවාර්යෙන්ම එහෙමයි. මොකද අනිවාර්යෙන්ම එහෙමයි කියලා කියන්නේ දැන් ආරක්ෂකයෙක් කියන වචනේ හරියටම හරි. අපි ඔය අසුබයටත් ගැලපෙන එකක් අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති සහ බුද්ධානුස්සති කියන හතර අපේ හිත්වල එන කෙලෙස් ආරක්ෂා කරන කුසල් හැඟීම්. ඒ කියන්නේ ඒවට එන්න දෙන්නේ නැහැ. අපිට එන වැරදි හැඟීම් එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න හින්දා ඒවට කියන චතුරාර්යසත්‍ය භාවනා කියලා. ආරක්ෂකයාගේ ස්වභාවය මොකද්ද? චතුරාව නෙල කිරීම. නේද? අපිට එන තරහ කියන්නේ හතුරෙක්. අපිට එන රාගය කියන්නේ අපිට හතුරෙක්. අපිට එන ද්වේෂය කියන්නේ හතුරෙක්. ඇයි? ඒ ඒවත් එක්ක අපිට එන නිත්‍ය හැඟීම කියන්නේ මේවා මගේමයි මේවා මෙහෙම තියාගන්නවාමයි කියන්නේ සතුරු හැඟීමක්. ඇයි? ඒවෙන් අපිට යහපතක්ද අයහපතක් උදා වෙන්නේ. ඒවත් එක්ක අපිට උදා වෙන්නේ අයහපතක්. එහෙනම් අපිට අයහපතක් උදා වෙන මේ හැඟීම අපිට අයහපතක් උදා වෙන මේ හැඟීම අපිට හානි කරයි. ඒ හැඟීම එන තැනේදීම උදාහරණයක් අසුභ භාවනාව ගන්න මට ශරීරයක් දැක අධික කැමැත්තක් ඉපදිලා ඒ ශරීරය ප්‍රාර්ථනා කෙරෙන මට්ටමටපත් වුණොත් මේ නිදහසේ හිටියම ආව ලොකු ගැටලුවකටපත් වෙනවා. ඊට පස්සේ වැඩි කාලයක් ඉඳ වෙන්නේ සත්‍යෙ දැවිදවි. හරි. ඒ රත් වීම දැවීම අපි හිතමුකෝ කෙනෙක්ගේ වියෝ වෙන්නම ඕනේ නැහැ. හරි මට ශරීරයක් දැකලා මේකට මම බොහොම සන්තෝෂයි. සන්තෝෂයි හොඳයි කියලා අදහසක් මට උපදිනවා. එහෙනම් ඊට පස්සේ ඉපදුනාට පස්සේ මම නැවත නැවත මේක බලනවා. නැවත නැවත මේක බලපුවම මොකද වෙන්නේ? ඒක දැකීමේ දැකීමට තියෙන ආසාව තව තවත් වැඩි වෙනවා. ඒක වැඩි වෙනකොට මම කරන්නේ මොකද්ද? මට අපහසුෙන්ද නැවත නැවත බලනවා. එන්න එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. දැන් දරුණු තත්ත්වයක් එන්නේ. දැන් දැන් මේ වස්තුව දකින්න නැත්නම් මේ ජීවියා දකින්න මේ පුද්ගලයාව දකින්න මට අවස්ථාවක් තියෙනවා. නමුත් කාටවත් මේ ලෝකේ පුළුවන්ද හැම වෙලෙම පිනිපෙනින්න? නැහැ තව වැඩ තියෙනවා නේද ඒකින් දා වෙන් වෙන්න වෙනවා වෙන් වෙලා ඉඳ වෙන මොහොතකට හරි නොපෙනී ඒ මොහොත ඇති අධිකව ගිනි ගන්නට හරි ඉතින් ගිනි ගන්නවා කියන්නේ අතුලාන්ත ගින්න එතකොට මේ ගිනි ගැනීම මැද්දේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා අපේ හිතට අනවශ්‍ය දේවල් අනවශ්‍ය විදිහට රිංගා ගන්නවා ඒක ලොකු හතුරුකමක්. එතනින් නවතින්නෙත් නෑ. ඊට පස්සේ තියෙන්නේ ඒ වස්තුව හින්දා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, කල්සාවාච බොහෝ දේවල් සිද්ධ කරනවා. කෙරෙන මට්ටමකට පත් වෙනවා. මොකද මාසුරුකම උපදිනවා, මට විතරයි කියලා හිතනවා, රකින්න ඕන හැඟීම් උපදිනවා. ඒ වගේ ලොකු ප්‍රශ්නයකට එනවා. ඊට පස්සේ යාට වැඩිපුර වෙලාවක් ඉඳ වෙන්නේ බොහොම සලු ජීවිතයක් එක්ක කර්කස අමාරු ජීවිතයක් මේ මුළු ලෝකේ බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙද්දි දකින්න තියෙද්දි ලෝකයේ පිළිබඳව හොඳ දැක්මක් ඇති කරගන්න තියෙද්දි සිද්ධ කරන්න වෙන්නේ එකම එක පොඩි දෙයක් එක්ක රැඳි රැඳි රැඳි රැඳි ඉන්න. ඒක ලොකු හානියක්. හරි. කණ්ඩත් කණ්ඩ බොණ්ඩ නාන්න අඳින්න මේ හැම දෙයකම වැඩිය ඒක ඒක කියන්නේ සමහර කට්ටිය ජීවිතේ නැති කරගන්න හදනවා. සමහර සමහර එක්කෙනෙක් නැති වුණා කියලා මුළු ජීවිතෙම ජීවිතේ නැති කරගන්නවා. සමහරලාට මැරෙනකම්ම මේ මතකයේ තුල රැඳි රැඳි රැඳි රැඳි රැඳි රැඳි ඉන්නවා. ඒක මහා හානියක් ඒක. ඒ වගේ විස බීජයක් ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ඒ හතුරෙක් වගේ ඇතුළෙන් තියෙන දේ ආරක්ෂා කරන ආරක්ෂකයෙක් තමයි මේ භාවනාවේ කියන්නේ විශේෂයෙන් අසුභ භාවනාව කියන්නේ එහෙම ආරක්ෂකයෙක්. ඉතින් එහෙම ආරක්ෂාවක් අපි හදාගත්තේ නැත්තම් හතුර අපි ළඟට ඇවිල්ලා හතුරගේ ස්වභාවය මොකද්ද? ළඟට ඇවිල්ලා අනේ මෙයා ළඟට යන්න හොඳ නැහැ කියලා අපව හැරෙනවද? නැහැ. අපි අපේ ආරක්ෂකයට හදාගන්න ඕනේ. ඉදිරියේදී අපිට සතරකමට අනුගෙන කතා කරන්න පුළුවන්. ප්‍රතිරේක්ෂා වැඩසටහනේ අද දවසට අපිට ලැබී ඇති කාලය මෙලෙසින් නිමවට පත්වනවා. Thank you.